අහනවා සතර ඉදිරි පාද කියන්නේ මොනවද? ඉදිරි කියලා කියන්නේ මේ සිද්ධි. සිද්ධි වෙනවා, ඉදිරි වෙනවා. කියන්නේ අපේ බලාපොරොත්තු. බලාපොරොත්තුක් ඇති කරගැනීමේ ක්‍රමවේදයට අපි ඉදිරි කියලා කියනවා, සිද්ධි කියලා කියනවා. ඡන්ද විජේ චිත්ත මීමාංසා කියන හතර තමයි. සාමාන්‍ය පුතග්ජනෙකුට තමන්ට ළඟා විය යුතු පරමාර්ථය සඳහා ළඟා වීමට ඇති පෙත මාවත මාර්ග හතර ඒක සංදේ කියලා කියන්නේ කැමැත්ත නිසාම ඉෂ්ට කරගන්න පුළුවන් සමාදානය. වෙන මොකක්වත් යාර දැන ශිල්පෙත් දන්නේ වීර්යයක් නැහැ මොකක්වත් නැහැ. නමුත් අත්නාරින කැමැත්තක් තියෙනවා නම් ඒක කවදාද chance එකක් හම්බෙන්නේ. සංදේ වීර්යයෙන් පුළුවන් උත්සාහ කරලා නිර්මාණශීලීත්වයෙන් වැය ශ්‍රමය වැය කරලා චිත්ත කියලා කියන්නේ අදිෂ්ඨාන ශක්තිය පුළුවන් කරන්නේ මීමන්සාවෙන් කියලා කියන්නේ විමසුම් නෝනුම් කියලා. මේ ක්‍රම හතර තමයි අපිට අවශ්‍ය කරන පරමාර්ථයට යන්න අපිට හම්බෙලා තියෙන සහජයෙන්ම ලැබිලා තියෙන උපක්‍රම හතර. ඉතින් මේ හතරෙන් එකක් අපි අද මෙතෙන් එනකොට අපි ළඟා කරගත්ත හැම දෙයකටම මේ එකක් තමයි උදව් කරලා තියෙන්නේ. වෙලාවෙන් වෙලාවට ඒක මාරුයි. සමාහට ඡන්දීජී පස්සම චිත්ත විද්‍ය විමර්ශන. මොකද අටුවාචාරින් වහන්සේලා ගොඩක් වෙලාවට හඳුනා ගන්න හදනවා මේ චරිත හතර. ඡන්දයේ තියෙන එකකට සද්ධා චරිත කියලා කියනවා. වීර්යයේ තියෙන එකකට වීර්ය චරිත කියලා කියනවා. මීමන්සා චරිතයට ප්‍රඥා චරිතය කියලා කියනවා. චිත්ත කියන එකට සමත භාවනාවෙන් යන ගමනක් කියලා කියනවා. හැබැයි ඒක විපස්සනායෙන් බලනකොට මේ හතරත් වෙනස් වෙනවා. වෙලාව කෙනෙක් ඡන්දෙන් ජය ගන්නවා ඒක යාම තව ටිකකින් වීර්යයෙන් කරනවා ඒක මාරු වෙනවා. ඒක නිසා අපි ළඟ නැහැ බැලුවොත් අපි මොන ඒකේ සාධකකින් වැඩ ගන්නවා කියන්නේ. ඒකට කියනවා අද කාලෙක මෛත්‍රී ගෝතන මහන්සිය ගෞතම පොස්සන වාසේ දෙන්නම තපස්සක් කරනවා. තපස්සක් කරනකොට දෙන්න සහෝදරයෝ වශයෙන් ඉන්න වෙලාවේදී දැකලු ඉලක් පල්ලේ ව්‍යාකර දෙන්නවා පැටව වදලා ඒ උඩටින් බැල්ලු බඩගිනි වෙනවා. එතකොට ව්‍යාපෘ දෙීම දැන් මේ පැටව අදෝ පැටව කණ්ඩලයිසි වෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න බැරිලු මේ දෙන්නත් දැන් ගොරෝන කාලේ පේන පැටවුන මොනවක්වත් දෙන්නේ නැහැ. මේකට බඩගිනි කුතුරකුත් නැහැ කණ්ඩ හදනවා කියන්නේ. ඊට පස්සේ මේ දෙන කතාය දැක්වල දැන් කොහෙන් හරි මේක මේ බඩ පිරුණොත් මේ තරහා යනවා. ඒ නිසා දුරගෙන කියලා කියනවා කිච්චක මොනවද කියන්නේ බලන්න මේ ව්‍යාපෘ දෙීමට ආහාර පිළිසෙයි. ඉතින් ඒ දෙන්නගේ මෛත්‍රී වෝතනාංශ වැඩි බලලා ගෞතම වෝතනාංශේ බාලේ ඇඳලා තියෙන්නේ. ඒ මෛත්‍රී වෝතනාංශ දුර ගිහිලා තියෙනවා ගොදුරක් හොයාගෙන ඉන්නේ. එන එන එනකොට බලනකොට ගෞතම වෝතනාංශේ පැනලා ඉතින් පැනලා. ඊයඟට තියෙනවා මරාගෙන කනවා කියන්නේ. ඉන්ද්‍රිය ගෞතම මෛත්‍රී වෝතනාංශ කියනකොට වැඩි හරි. ඒක තමයි මස්සිනම් බිස්සරේ වෙන්නේ. ඒ තරම්ම චිත්ත ශක්තියක් තියෙනවා. ත්‍යාගතුරු හැඳ දුරදිවි කියන මෙයා පොඩ්ඩක් එහා දිහා කන් ඉඳලා අතින් කන්න දෙනවා. ඒක නිසා කාරාංශයේ කල්පලක්ෂණ වැඩි කර ගන්න. අයිතිවෝසංශේ සලසාංශයේ කල්පලක්ෂයක් පෙරම් කරන්න වෙලා තියෙනවා. ඒ මොකද අන්තිම වැස්ස කියන්නේ ඉතින්. එතන කවුරු ඉස්සරහින්ද කියලා මේ මේ ගේම කියන්නේ. අපිට කියන්නේ නෑ මුස්ලිම් මිනිසෙක් කරයිද දෙමළ මිනිසෙක් කරයිද කොරෙක් කරයිද පිළිකාකාරයෙක් කරයිද නැත්නම් සියලු අංග සම්පූර්ණ මිනිහ කිසිරෙයිද කියලා මේ ඉතිපාද හතරත් එක දෙල්ලක් ගන්නවා දෙන්නේ අන්තිම ඉලෙක්ට්‍රික් කොයි එක කොයි වෙලාවෙ වැඩ කරනවද කියලා කියන්නේ නිසා කිසිම කෙනෙක් පහත් කළා ගන්න අපිට පුළුවන් කමක් නැහැ අන්තිම දුකී දුක්පත් අතර වචිකවස අපි හරි කාලකන්නේ කියන ඒක උසස්තිය කිත්තු දුකට කිත්තුයි ඒක පටාචාරත වෙන්නේ නැතුව වැඩි කරගන්න පුළුවන් මොනේ. මිනිස්සුත් නැරලා දරුවෝ වෙනත් නැරලා අම්මත් නැරලා නංගිලත් නැරලා රෙදිත් නැහැ පිස්සුයි. බුදුජානක ළඟට ආවේ අර මිනිස්සු කියන දේ මේ දෙන්න බලයන් කියලා කිසි කියන්නේ අනතර ඉන්න කිසි බලයන් කියලා. දැකපුවම බුදුජානක ජීවිත අතර කියලා නංගි සීයේ ලෝකෙන් කියනවා. අපි දේශනා කරන රෙජිමෙන්ට් පිස්සු ගෑනෙකුට සිහියලවන කතාවක් මේ අපි තවත් හතක් ඉඳලා සතිය අඳුර ගන්න බැරුව අපි මේ ළඟ. සතිය කියන්නේ කොහොමද මොකද්ද දන්නේ? අනුමනුෂ්‍ය මොකක්වත් නෑ අහකින් හදාගන්න ඇතුනේ. නංගි සිහියලවන කොට රෙජි නැති වුණාට සතිය පිටවෙන්න පුළුවන්. මනුෂ්‍යයා නැති වුණාට සතිය පිටවෙන්න පුළුවන්. දරුවෝ දෙන්න නැතුණාට සතිය පිටවෙන්න පුළුවන්. අම්මයි දරුවෝ කියලා දෙන්නේ නැහැ මැරිලා ගිහින් ඉගත්තට සතිය පිටවෙන්න පුළුවන්. ඒ කියන්නේ රෙජි නැති වුණාට සතිය නැති වෙන්නේ. මනුස්සය නැතුණු